teacher. චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයිබෝන් සකිසඳ අද සිතිජ සංඛාගාරේ අපි වාඩි වෙලා ඉන්නේ අපේ පුරුදු කතා බහ ඉස්සරහට ගෙන යන්නට. ඔබ දන්නවා ඔබට මතකයි සිතිජ හදවතේ මනසේ ඉම්ගල් ගලවන කතා බහකට යොමු වෙන වැඩසටහනක්. ඔබ දන්නවා මා සමග හුඟක් වෙලාවට මගේ ඊටම ළඟ ලැබෙන්දි මිතුරෙක් මිතුරියක් තමයි වාඩි වෙලා මේ කතා බහට සම්බන්ධ වෙන්නේ. අද මම හරි සතුටුයි මා එක්ක ඉන්නවා ඉතා දීර්ඝ කාලයක් මගේ ලැබෙන මිතුරියක් සමන්තිකා සමන්තිකා ප්‍රියදර්ශිනී සමන්තිකා අයබුවන් සමන්තිකා කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක් මාධ්‍ය විශේෂඥ විශේෂ විශේෂ වශයෙන් මාධ්‍ය ගැන ඇගේ පුහුණුව තියෙන පැත්තට නමුත් මම සමන්තිකාට අද කතා කරේ මාධ්‍ය ගැන කතා කරන්නේ නෙවෙයි සිතිජ කතා බහට යොමු වෙන්න. සමන්තික මොනවද ඇත්තටම අද අපිට අපි දැන් ඩොයිඩ්නම කතා කරන්න පුළුවන්. මට මෙහෙම දෙයකින් පටන් ගන්න හිතුණා. ඒ තමයි මීට අවුරුදු දෙකකට කලින් මගේ අත්දැකීමක්. මීට අවුරුදු දෙකකට කලින් මම පුණේ සිනමාව හා කල රූපවාහිනිය පිළිබඳ අධ්‍යනායතනය film and television institute of India මම එතෙන්ට යනවා සිනමාව පිළිබඳ මේ යම්කිසි පුහුණු වැඩසටහනකට සම්බන්ධ වෙන්න. මට ඇත්තටම ඒක නිකන් සමස්ත ඉන්දියාවම හම්බුණා වගේ දෙයක් වෙන විවිධ ප්‍රාන්තවල විවිධ පංජාබ් මේ වගේ විවිධ පැතිවලින් ආපු පිරිසක් එක්ක තමයි මාසික කාලයක් මට ඉන්න හම්බ වෙන්නේ. මට එතන විශේෂිත මිතුරියක් හම්බ වෙනවා. ඇය විශේෂිත වෙන්නේ එකක් ඇයගේ මගේ පෙනුමේ යම් සමීප බවකුත් තිබුණා. සහ ඇය පළවෙනියෙන්ම මාව හොයාගෙන ආවා එතන හිටපු පිරිස අතරින් මොකද එතන 60කට ආසන්න පිරිසක් හිටියා. ශ්‍රී ලාංකිකයෝ දෙන්නයි හිටියේ. එතකොට ඇය විශේෂයෙන් කවුද ලංකාවෙන් ආවේ කියලා හොයාගෙන ආවා. මට ඒකත් විශේෂිතයි. එතකොට ඇය හම් වෙලා ඇයගේ නම සප්තිකා. ඉතින් අය තමිල්නාඩු ප්‍රාන්තය. ඉතින් තමිල්නාඩු කොහොමද මේක යම්කිසි ආකාරයකට අපිට වෙන සම්බන්ධිකුත් තියෙනවා. නමුත් අය දමිල නමුත් අය හොඳට මාත් එක්ක කතා කරා. පළවෙනි දවසේ ඉඳන්ම අය මට මං හිතන්නේ මගේ ලොකු මේ අර ගමන් සගය කියන වචනේ නිතර පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපිට ඇත්තටම මම එතන හිටපු බොහෝ පිරිසෙන් කෑවද, ගියාද, කනතෙන් හොඳ කඩ දැක්කද, එන්න යන් හවසට shopping කරන්න මේ වගේ විවිධාකාරයේ දේවල් එක හෝමාරුවක් මට තිබ්බා සහ ඇයයි මම එකම මේ නේවාසිකාගාරයක හිටියේ. ඉතින් ඒ නිසාත් විශේෂයෙන් ඇයව නිතර හම්බ වුණා. මේ නිසාම විශේෂ කතන්දර ගොඩක් හම්බුණා. නමුත් අපි දෙන්නම එක්තරා දවසක සිනමා රස ආස්වාදන උළෙලේ ඒ වැඩසටහනේ එක චිත්‍රපටයක් තිබ්බා මණිරත්නම්ගේ කන්නත්තිල් මුත්තමිත්තා කියන චිත්‍රපටය. මේක ඔබ යම්කිසි ආකාරයකට මතකත් ඇති ඔබට. ඒක යම්කිසි ආందోලනාත්මක ලාංකික සම්බන්ධයකුත් තියෙනවා. මොකද ලංකාවේ පරිසරයේ තමයි චිත්‍රපටයේ යම් කොටස් ටිකක් රූපගත කරලා තියෙන්නේ සහ ඒ මොහොතේ ලංකාවේ පැවති යුද්ධයත් එක්ක කතන්දරයට යම්කිසි සම්බන්ධිකුත් තිබුණා. හැබැයි මේ චිත්‍රපටයේ වෙලකාවට ඇවිල්ලා මාව හම්බ වෙන්නේ එක්තරා විදිහකට කිව්වොත් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ අසන සිද්ධියකදී අය ඇත්තටම ඒකේ අනන්‍යතාවය හොයාගෙන ආපු ගමනක්. කන්නතින් මුතුමිත්‍රා චිත්‍රපටය ඔබ බැලුවොත් ඒකේ තියෙන්නේ ලංකාවේ යුද්ධ වෙලාවේ ඉන්දියානුවට යනවා සරණාගතයන් හැටියට ලාංකිකයෝ පිරිසක් දමිළ ජාතික එහෙදි දරුවෙක් උපදිනවා අවසානයේදී දරුවා තමන්ගේ දෙමව්පිය හොයාගෙන ලංකාවට එනවා දැන් මේ චිත්‍රපටය බලපු මගේ ඉහෙලිය ආය අවුරුදු මගේ වයසමයි එකක් මට ඒකත් විශේෂිතයි මම අවුරුදු 38ක දැන් කෙනෙක් එයාත් දරුවෙක් ඉන්න අම්මෙක් සහ ඇය තමිල්නාඩු විශ්වවිද්‍යාලයක කතිකාචාර්යවරියක්. මම හා සමානයි බොහෝ දේවල්. එතකොට අය ඇගේ දියණියත් එක්ක ඇගේ ස්වාමියාත් එක්කලා දැන් අපිට ඔබ තියෙන තමයි ප්‍රශ්නේ අපේ ජීවිතේ ගොඩාක් කවුල් කරගෙන අපි රටවල් විදියට අපේ සමාජ විදියට අපිට එකිනෙකා නැති වෙලා නේද අපිට එකිනෙකා නැති වෙලා ඒ නිසා තමයි අපිට මේ නැවත මං කවුද කියන ප්‍රශ්නේ හරි බරපතල වෙනවා හැම විශාල අර්බුදයක අපි ඉන්නේ අපි ඇත්තටම කවුද කියලා අපි ওই ගමන හරියට හොයාගෙන ගියොත් මං හිතන්නේ තාම ගැඹුරට යන්න පුළුවන් මේ අත් වශයෙන් අපි එකිනෙකාගේ කියන ලෝකය හැතර හොඳ තැනකට ගිහිල්ලා කියනවා අපි එකිනෙකා කියලා ඒක ජීවිද්‍යාත්මකව ඥාන විද්‍යාත්මකව පස්සට යනකොට යනකොට තමයි මේ සම්බන්ධතාව හොඳට පේන්න පටන් ගන්නේ. මේ දැන් අපි මේ දැන් ඇහැට පේන දේවලුත් නැති කරගෙන තියෙනවා. මේ දිනදා අපි අපි අපේ වෙන්න ඕන මිනිස්සු අපි විශාල වශයෙන් නැති කරගෙන තියෙනවා. කියන්නේ හරි හරීම මේ අපි හමු නොවන සමාජයක් නැති කරගත්ත සමාජයක් වගේ. ඒ කියන්නේ දැන් මීට කලින් තිබුණේ ඊට වඩා වෙනස් සමාජයක්ද? දැන් අපි බැලුවොත් එහෙම බස් එකකට නැගලා ඒ හැමෝගෙම මේ හම විවිධ වර්ණ තියෙනවා. ඒව ඇතුලේ අපිට එක එක රටවල් අනන්‍යතා හම්බ වෙනවා. මේ ඉතිහාසයක් නේද මේ බස් එකේ යන්නේ. අපි මේ මොහොතේ ඉතිහාසය කියන එක තියෙන්නේ. එතකොට දැන් එහෙම එහෙම වෙච්ච අපි ඇයි අපේ සමහර මේ සීල් කපාගෙන ඉන්නේ කියලා <laughs> මේ යම් කිසි විදිහකට අපිට හිතෙනවා. දැඩි <laughs> සීල් කපාගෙන ඉන්නේ. ඒකට අපි අපි අපි වෙන්නේ බෙදා හදා ගැනීම ඇතුලේ වෙන කිසිම විදිහක් නැහැ. අපේ අපේ පැන නැගීම පැවැත්ම තියෙන අපි නොවන කෙනා එක ඇති වෙන බෙද හදාගීම. මේක බුදුන් වහන්සේගේ අත්වසේ මූලික සොයාගැනීම යමක් හැදෙන්නේ ඉන්නේ කියලා. දැන් අපි කතා කරගෙන සමන්තිකා පුංචි කාලේ අවුරුදු 5 සමන්තිකා නෙවෙයිනෝ ඉන්නේ. නේද? නම විතරයි වෙනස් වෙලා නැත්නම් සම්පූර්ණයෙන් අපි වෙනස් වෙනවා. වෙනස් වෙන හේතුව තමයි අර බෙදා ගැනීමේ පදනම. වෙනස් දේවල් අතර තමයි බෙදා ගන්න පුළුවන්. එතකොට ඔයාගේ යාළුවා සප්තිකා මම හිතන්නේ නැවත සොයාගත්තා වගේ ඒක හරි වැදගත් නේද අපි නැවත අපි අපි ගමන් සගිය අපේ සම්බන්ධකම් අපි නැවත සොයාගෙන ඉතින් හරියට ගියොත් මේ සම්බන්ධකම් වල ඇත්ත වශයෙන් සීමාවක් නැහැ මේ මේ ළඟම වටපිටාව තමයි අපි මේ දැන් නැති කරන්න තියෙන්නේ නමුත් අපි දුරට දුරට යනකොට මේ සම්බන්ධකම් ඒ ඇත්ත වශයෙන් අපේ සහනුබද්ධ භාවය සහ බන්ධුත්වය නැවත සොයා ගැනීම නැවත ගවේෂණය කිරීම හුඟක් මේ වැදගත් දෙයක්. බැලුවම අපේ කාලය තියෙන නිසා ඔයාලට මේ වගේ මුහුණු පොතටත් මම දැම්ම කවියක්. දැන් අතට මේකත් මේ මට මගේ ජීවිතේ මෙහෙම ආපු ගමන් ඇතුලේ මගේ එක සොයා ගැනීමක් කියලා කල්පනා ජීවිතේ මේ ගැහණිය නැවත සොයා ගැනීම. ඒක තමයි මම හිතන්නේ පිරිමියා විශාල වශයෙන් නැති කරගෙන තියෙනම තැන. පිරිමි තමන් එක්ක ළඟින්ම ගනුදෙනු කළ යුතු බෙදාගත යුතු අම්මගේ සිට මම කෙනෙක් කරන විදිහට අපි කපලා වෙන් කරලා වෙන් කරගන්නවා. නේ අර අපි ගොඩක් වෙලාවට කරන්නේ ගැහණියව මේ හැංගීම් බර කරලා තියනවනේ. ඔව් ඒක තමයි. යාට අර යාගේ මනුෂ්‍යත්වයේ අනිත් ගොඩක් අයින් කරලා. බොහොම පටු දේවල් ටිකක් දාලා තියෙනවා පිරිමි ආදව ටිකක් දාලා දෙනවා. අනිවාර්යයෙන්. ඉතින් මට හැබැයි මගේ කල්පනා මෙහෙටියට අද අපේ අනාගත ජීවිතයේ යහපත් පරිවර්තනය ඕන විමුක්තිය කර කියන්න පුළුවන්. ඒක ප්‍රධානම ඒක යන්න තියෙන ගැහණු හරහා. නැත්තම් ගැහණුව නැතුව ගැහණු මූලාශ්‍රණය ගන්න නැතුව ඒ පරිවර්තනය වෙන්න බෑ කියලා ලෝකෙ. මොකද අපිට යන්න පුළුවන් දුර පිරිමි අරගෙන ගිහිල්ලා අපි අරුබුදයකට ඇවිල්ලා තියෙනවා. සලී යුගයත් ඉවරයි වගේ. පිරිමි ලෝකේ කරපු යෝගයක් තියෙනවා අපි අපිම පිරිමි ලෝකේ කරලා මම අදහස් කරන්නේ පිරිමි කියන සරලාර්ථයෙන් නෙවෙයි පුරුෂ මූලික සමාජ විසින් ක්‍රමයක් විසින් පිරිමි ඇස්වලින් පිරිමි ඇස්වලින් පිරිමි කල්පනාවල ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ එකතු වෙලා ගොඩනගා ඒකත් ඒකත් මේ පිරිමිම නෙවෙයි එහෙනම් ගොඩනගා ගත්ත අපි කියන ජෙන්ඩර් ප්‍රශ්නය ඉතින් අපි තමයි ආක්‍රමණ පටන් ගත්තේ අපි තමයි පරිසරය කොල්ල ගන්න පටන් ගත්තේ අපි තමයි සියලුම ආකාරයේ විනාශයන් පටන් ගත්තේ ඉතින් දැන් මේක නැවතත් අර මේ අපේ අපහු ගේල්ලා ඇත් වශයෙන් සුවපත් වීමේ ක්‍රියාදාමයක් මේ හදාගත්ත ලෙඩවලින් ඒක මම හිතන්නේ ඒකේ ඉතිරිය මූලාසනය ගන්න පුළුවන් ගැහණුන්ට කියන මේ මම කවියක් දැම්මා. ඒකේ සිද්ධියක් තියෙනවා පොඩි කතන්දරයක්. කවිය අපිට මම හිතන්නේ කියවන්න වෙලාවක් තියෙයි කියලා. මේ ගිය සිකුරාදා 20 වෙනි සිකුරාදා සමන්තිලාගේ විශ්වවිද්‍යාලයේ මගේ මිතුරු ඉක්ින්දාලාගේ මිතුරු මහාචාර්ය ශෛලී විජේසිංහ අර ක්‍රිස්තියානි ශිෂ්ටාචාර අංශය සිවිලයිසේෂන් අධ්‍යනාංශයේ ඒගොල්ලන්ගේ එම්ෆිල් සහ තරුණ ළමයි ටිකක් එක්ක අපි ගියේ නුවර අම්පිටියට ගියේ අම්පිටියේ දවස් දෙකක පොඩි වැඩසටහනකට. ඉතින් ඒ සිකුරාදා උදේ අපි බස් එකේ යද්දී නුවර සිට අම්පිටේට යද්දී පොඩි වැස්සක් තිබුණා. ඒ අම්පිටේට යන මාර්ගයේ දකුණු පැත්තේ කඳු බෑවුමේ ගෙවල් තියෙනවා. මට එකපාරටම වැදිච්ච දේ තමයි මේ ගෙවල් හරහා අර පාරට එන වතුර බොර වතුර කඩාගෙන එනවා තැන් තැන් වලින්. මට නිකමට හිතුණා දැන් තව අවුරුදු 5ක් යනකොට මේ ගෙවල් යටින් මොකද වෙන්නේ මේ මේ කන්දට මොකද වෙන්නේ කියලා. ගැන අපි මේ බලාගෙන ඉඳලා පේනවා මේ මේ කඳු බෑම විනාශ වෙමින් පවතින. ඉතින් මේක අවුරුදු ගාණක් වෙන්නත් ඇති. ඉතින් ඊට පස්සේ ඒ වෙලාවේ මගේ මම හිතන්නේ පොඩි කවියක බීජයක් මගේ ඔළුවට ආවා. මේ ඒක ඒක මම හිතන්නේ කියවන්න පුළුවන් නේද? මේ මතු මතු මතු මතක මතු මතක අනාගතෙන් එන මතකක් වගේ එකක් මතු මතක මතක කියන්නේ ඊයේවනේ මේක හෙට එන මතක විසින් ගලින් ගල පැන බැස යන සුනිල් දියකඳ දෙසට සන්කොට හිස දෙපසට ලතාවට සොලවමින් මදෙස බලමින් කෑගායි මහ වැස්සෙන් පස්සේ දියපාරේ සැර අදනම් තාත්තා නැතුව බියට බහින්න දෙන එකක් නෑ අම්මා අලුයම් වැසි හඬ මැද පිබිදෙන මගේ නෙතට හසු වේ දොළ අද්දර සිනා නගන දැරිය වසරකට පෙර අදවන් දිනක අප හැරගිය මිත්තනියගේ යෝන්විය පැරණි සේයාරුව වැසි තුරල් වූ දිවාකල බරාන්දේ අසුනක අත්ල මත නිකට රුවා සිටන යෝන් දියණිය මා උක්කු බොර දිය කඳගෙන බසින සැඩ දොළ නරඹමින් හිස දෙපස සලමින් සුසුමක් හෙලා කොඳුරයි මට කඳු මව්වරු අපේ දැන් නම් හොඳටම අසනීපෙන් නිදි නොනිදි මැද රෑ කළුවර බිඳ ඇසෙන නැසෙන ගිරි කඳුරේ ශෝක ගීතය සීයා මේ කඳුකර නගරේ වෙසෙන හැමදෙනා එකා වන්ව හිතුවා ගෙවල් ෆැක්ටරි පරණ තේවතු පාරවල් ගොඩනැගිලි අත්හැර යන්නට පහුගිය මාසයේ පුරා අම්මගේ කණ්ඩායමේ අපි වන බීජ ඉස්සා අහසින් කඳු වැටි දිගේ නිත්තාවට සුවපත් කරන්න නම් මේ කඳු ගැබ කැලේට ආපහු එන්නයි කියන්නම වෙනවා. යෝනියක් මා දියණි මුහු නැති පවසයි මට මුදු තිර හඬකින් රාව නගන දොළ ඉස්මත්තේ හිඳ. හිමිදිරි පහන් සහන් නිලි තැවරි තවම නිදිගත් දියණි වත කැක්කුම් හදින් පිරික්සමි. ඈ සිහිනෙන් මද සිනාපාන්නේ කුමකටද? කොමට වුණත් ලය මගේ පහන් වේ. ඒක කාන්තාව ඉන්නේ. ඇත්තට යෝනියන් තුන් දෙනෙක් ඉන්නේ. පරම්පරා තුනක පරම්පරා තුනක. ඒගොල්ලන්ගේ ජීවිත අත්දැකීම් එක්කෙනෙක් හිටියා ජීවිතේ තාම අවුල් නැති කාලෙක. ඔව්. එතකොට මගේ දුව මේ කවිය හැටියට අයි නිසාම අවුල් කරගත්ත කාලෙක අපේ කඳු මව්වරු අසනීපෙන් කියලා හිට පේනවා. දැන් ඕකම තමයි මම හිතන්නේ මම මුණ දෙන තත්ත්වය. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට දැන් මම හිටියේ මීගොඩ. මීගොඩ හරි ලස්සන කොළ පාට මේ ගොඩක් හැම පැත්තෙම කොළ පාටයි. හරි ලස්සනයි කඳු තියෙනවා. මම උදේ පාන්දර මම ටිකක් කොළඹ පාසලකට ආවින්ද උදේ පාන්දර හැමදාම ආවේ අර තේ මේ පැහැදිලිවම මේ රබර් වතු අස්සෙන් සිරීපාද කන්ද ඉර එළියට පේනකොට මේවත් එක්ක අර සමනල්ලු සිරීපාද යනවා කියන අර කතන්දර ඔක්කොම අහගෙන තමයි අපි හැදුනේ වැඩුනේ. ඒකත් එක්ක විශේෂ අර තෙතමනයක්, సౌందර්යයක්, සතා සීපාව ගැන හැඟීමක්, දොළ පාරවල් වලට පැනපු ගමක් දැන් අපි දොලකට නැත්තම් වෙලේ වක්කඩකට පයින්න එච්චර හිතන්නේ දැන් මගේ දියණියන්ට ඒක අහිමි වෙලා. දැන් මම පහිනකොට කියන මේ වුණ තියෙද්ද දන්නේ. <laughs> දැන් මේවැ මොනා කුමිනාශක තියෙද්ද දන්නේ. තිත්තපට හොඳයිද දන්නේ. දැන් මම ඉස්සර මේ අපේ ගෙවල් පැත්තේ වෙලක් තියෙනවා. දැන් දරුවව එක්කන් යනවා බත් කවන්න. නමුත් බහින්නකොට මට ඉන්නේ පහින්න දෙන්න බා මේ වතුර හොඳ නැහැ. දැන් මමම නැවත අර්බුදයකට යනවා කෝ අපි විඳපු දේ. මේ මේ කතාවම තමයි නැවත අපි අර මේ ඇත්ත සහ සම්බන්ධයක් නැවත අපි නැති කරගෙන දැන් මිනිස්සුක සම්බන්ධය අපි කලින් කතා කරා. මේ පරිසරයත් එක්ක අපි තියෙන සම්බන්ධය අපි සම්පූර්ණයෙන් නැති කරගෙන අපි මේ හදපු કૃතිම ගෙවල් අතුලේ ඉන්න මේ සත්ත්ව පිරිසකට අපි අපි සීමා වෙමින් පවතිනවා. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ දැන් අපිට පේනවා විශේෂයෙන් දැන් ඉන්න දරුවෝ හරිම විශේෂ ආතතියකින් ජීවත් වෙනවා. අනිවාර්යයෙන් මොකද ඒගොල්ලන්ට ඒ අපි මේමනේ දැන් වගේ විද්‍යාපසුමේ හැටියට මට කියන්න දෙන්න සමත් එක අපි පරිණාමය වුණේ මනුෂ්‍ය විදිහට ගස් කොළන් එක්ක වතුර එක්ක ඒවා මේ අපිට ටැප් එකෙන් ඇවිල්ලාමදි වතුර. අපිට තියෙන්න ඕන බලන්න, පනින්න, නාන්න මොකද අපි එහෙම තමයි අපි හැදුනේ. ඒතකොට අපේ හાર્ඩ් මේ ඩිස්ක් එකේ තියෙන ඒ මතක ඔක්කොම එතකොට ඒක මේ ඒකට ගැළපෙන්නේ නැති වටපිටාවක් එක්ක වුණාට සම්පූර්ණ විශාල ගැටුමක් ඇති වෙනවා. ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද අපිට ගැළපෙන තැන නෙවෙයි අපි ඉන්නේ කියන්නේ. එතකොට අනිවාර්යෙන් ආතතියක් ඇති වෙන්න ඕන, ප්‍රශ්න ඇති වෙන්න ඕන. ඉතින් අපි අපේම මේ මේ අපි අපිට ලැබිය යුතු වාතාවරණයෙන් පරිසරයෙන් අපි අයින් කරලා දැම්මහම කූඩුවක මම හිතන්නේ සත්තුන්ටත් වෙන්නේ ඒකනේ අපි කූඩුවල දාලා නේද අපි කූඩුවල දාලා සත්තු හදනවා. ඉතින් සත්තුන්ගේ ජී ඇත්ත වශයෙන් ඒගොල්ලන්ගේ වාතාවරණයෙන් අයින් කරනවා. අපි අපිවමත් ආය නැවත කූඩුවට <laughs> ගන්න. මගේ නම් කල්පනාව මේ ඇහැ පාදන්න පුළුවන් ගැහණුන්ට කියලා. මොකද ඒගොල්ලන්ට කොහොමද තාම වුණත් අර මේ හේතු ගොඩාක් නිසා ඒ මේ කනෙක්ෂන් එක තමයි නැත්නම් ඉස්සලම අරුමුදේට යන්නේ ඒගොල්ලෝ. වැඩියම දැනෙන්නේ අරුමුදේ ඒගොල්ලන්ට. ගැහණුන්ට. ඒ නිසා මේ මොකද ඒගොල්ලෝ දරුවෝ හදන්න ඕන දරුවෝ ගැන විශේෂ උනන්දුවක් තියෙනවා හොඳට හෝ නරකට අපි හදාගත්ත රාමුව ඇතුලේ පිරිමින්ට වඩා සංවේදී ඉතින් මම කියන්නේ සම්පූර්ණ හැම පිරිමියම නෙමෙයි නමුත් ඔක තමයි ප්‍රශ්නේ. එහෙනම් අපි පිරිමිය හදන විදියයි ගෑනු හදන විදියයි ලෝක දෙකේ දෙන්න හදන්නේ. ඒ කියන්නේ තෙපකින් කොහොමද ජීවිතය දිහා බලන්නේ? නැත්තම් අපි කිව්වොත් එහෙම යම් කිසි විදියකට හැම දෙයක් දිහාම సౌందర్యාත්මකව බලන්න පුළුවන් නම් මානුෂීව බලන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි මෙතන අර ගැහණිය කියලා අපි උත්සාහ කරන කොටසේ තියෙන විශේෂ බරත්. ඔව් නේද ඒක තමයි කියන්නේ එකක් අර సౌందර්ය කියලා කියන්නේ ඕන්නම් කියන්න පුළුවන් ඒක මේ ඒක යට තියෙන ආධ්‍යාත්මික කතාවක් කියලා సౌందර්ය කියන්නේ හුදෙක් මේ සරල අදහසක් නෙමෙයි. ඒක අපේ තේරුම පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් අර මේ බොවාස් කියන මේ ෆ්‍රාන්ස් බොවාස් කියලා මහාන විද්‍යාඥයෙක් එයා 1970 ගණන්වල ලිව්වා සාල අන්තයකින් පස්සේ මේ මිනිස්සු උපතින්ම సౌందර්ය සුඛයට సౌందර්යත්වයට නැඹුරක් කරන් උපදින්න කියලා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවානේ එහෙම උපතින් අපි ගෙනාවට ඒක පිපෙන්න පුළුවන් වටපිටාව හදාගන්නේ අපි. නේද? අපි අපි ඒක සම්පූර්ණ නැති කරන්න පුළුවන්. ඇති කරන්න පුළුවන්. නේද? අපේම මේ සම්පතින් මම හිතන්නේ ප්‍රිය සමන්තික දන්නව අර කොස්තරිකා රටේ ඒගොල්ලෝ නම් තීරණයක් ගත්ත අවුරුද්දකට කලින් කරගෙන යනවා. ඒවත් එක්ක මම නිතර අලින් එක්ක වෙන්නවා. දැන් මට දැන් අපි මේ අපිට තියෙන දැන් මේ මහ පොළවේ ඉන්න මේ සතුන් අතරේ సౌందర్యාත්මකවම බලන් ඉන්න සහ ජීවිතය පිළිබඳ විශේෂ පාඩම් කියලා දෙන සතෙක්. දැන් සාමාන්‍ය කිව්වොතේ මිනිස්සු මොළයයි අලියාගේ මොළයයි පොඩි සමානකම් තියෙනවා. චර්ය රටාවෙත් සමානකම් තියෙනවා. ඒගොල්ලෝ බොහෝ සමානකම් තියෙනවා. හැම දෙයක් පවුල් සංස්ථාවේ මාතෘ මූලික සමාජයක් තියෙන කරන්නේ. ඉතින් මේවා ඇතුලේ තියෙන. නමුත් අර දැවැන්ත සතෙක් සම්බන්ධයෙන් අපි කොයිතරම් සංවේදී මං කියන්නේ කුංචි කුඩා කුඹියටත් අපි සංවේදී වෙන්න ඕනේ තමයි. නමුත් අපි මොනවද කරලා තියෙන්නේ අපිට අපි දැන් මම මිනීරියට මතකනේ සර්තුත් එක්කම ගිය වෙලාවේ අපි අලියතුන් පටා යන ජීප් රථ ටික දැක්කහම මොන කේදවාදයක්ද කියලා හිතෙනවා ඒ කියන්නේ ඇයි මේ දෙවන්ත සතා වට කරගෙන අපි හරි සතුට වෙනවා ඉන්න දෙන්න. අපි කොයිතරම් සංවේදී වෙන්න ඕනේද ඒ සම්බන්ධයෙන්. ඒක තමයි අපි බාරගන්න සතුන්ගේ ජීවනයිතිය. නේද අපි අපි අපිව කේන්ද්‍ර කරගෙන අපි ලෝකය හදන්නේ ඒගොල්ලෝ ඉන්න ඕන අපිට වගේ. අපි හරි ආත්මාර්ථකාමී. අපිම ආත්මාර්ථකාමී හරීම අර සංවේදී භාවය තමයි ආත්මාර්ථකාමී අපේ අපේ දුප්පත්කමනේ අපි කියන්නේ. ආත්මාර්ථකාමී කියන්නේම නොවැඩිච්චකම අපේ මනුෂ්‍ය විදිහට. ඉතින් අපි වෙනම කතා කරන්න ඕන මම හිතන්නේ සමන්තක අපි මනුෂ්‍ය විදිහට අපි ඇවිල්ලා තියෙනවා මේ පෘථුවියේ එක්තරා වගකීමක් බාර ගන්න ඕන අවධියකට. අපි තාම එච්චර පුංචිට හිතලා බෑ අපි මේ පෘථුවියේ විඥාන. ඉතින් අවසාන වශයෙන් මොන හරි වට තියනවාද? මට හිතෙන්නේ නම් මේ අපිට මිනිස්සු වෙන්න පුළුවන් නම් ඇත්තටම මිනිස්සයා කියන වචනෙට සාධාරණයක් කරන්න පුළුවන් නම් මේ මොහොතෙන් පටන් ගන්න. ඔව් මම හිතන්නේ වයි තාම වැදගත් කාරණයක් කියන්නේ ඔබ රොබර්ට් ඕන් වගේ පුරුදු කාලේ ඉඳලා ඇතම් චින්තකයෝ ටික ටික හිතපු දෙයක්. මොකද අපේ ඔළුවේ තියෙනවා අපි මම හිතන්නේ වරද්දගත තැන් දෙකක් තියෙනවා කියලා ලංකාවේ උපොදුවේ සම්බන්ධ. ලංකාවේ මිනිස්සු අපි හිතනවා අපි උපදිනකොට මිනිස්සු කියලා. දෙවෙනි එක අපි බහුතරයක් හිතනවා අපි බෞද්ධයෝ කියලා. ඔය උපදිනකොටම බෞද්ධ වෙනවනේ. ඔය දෙක නිසා අපිට වෙන විපත්ති විශාලයි. ඇත්ත වශයෙන් අපි මිනිස්සු විදිහට නෙමෙයි උපදින්නේ. මිනිසයන් වීමට හැකියාවක් ඇතුළේ. ශක්්‍යතාවකට උපදින එක හරි. කොයි විශාල ශක්්‍යතාවකට මොනවත් හම්බෙන්නේ නැති ප්‍රශ්නයක තියෙනවා. අපි අන්තිමට බෞද්ධ වෙන්නෙත් නැහැ, මිනිස්සු වෙන්නෙත් නැහැ. ඉතින් අද අපේ කාලය අවසానයි සමන්තිකා අපිට තාක්ෂණ සහයෝගය දුන්න අචල ගුණසේකර අපේ ඇයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි නැවත දවසක ලබන ඉරිදා දවසක නැවත හමු වෙනතුරු අපි අපේ සිතිජ සම්භාෂණයේ මිතුරන්ට මිතුරයන්ට ස්තුතිවන්ත වෙනවා. ආයිබවන්. බොහොම ස්තුතියි. සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් කල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක